එන රහත් කෙනෙක් නම් හෝ බුදු කෙනෙක් නම් බුදුරජාන් වහන්සේෙන් නම් ආශ්‍යානුසය ඥාණයෙම තේරෙනවා. රහතන් වහන්සේ නමකට තේරෙන්නේ නැහැ. භාවනා කිරීමේ සුසුසුම සුසු ආන්දර ගන්න අමාරුයි. මේ නිසා ප්‍රධාන වශයෙන්ම කියනවා භාවනාවට ඇවිල්ලා Taman විසින් ඉදිරිපත් වෙලා ආරාධනා කරන තේ කිසි කෙනෙකුට භාවනා කරන්න කියන්නේ. ඒ තමයි පළවෙනිම දේ කිසිම කෙනෙකුට අපිට භාවනා කරන්න කියන්න යන්න නරකයි. කරලා ආවට මේක හැමෝටම හරියන්නේ. පළවෙනිම දේ තමයි තමන් වශයෙන් ඉදිරිපත් වෙන්න ඕනේ. මම භාවනා කළ යුතුයි කියලා තමන් ඉදිරිපත් වෙන්න ඕනේ. ඉදිරිපත් වෙන අය අතරේ ගොඩක් කලාවට නුසුදුසු ඉන්නවා. සමහර අය බකවාන වල නුසුදුසු ඊට පස්සේ සුදුසු වෙනවා. සමහර වෙලාවට උම්මත්තක જાතියක් ඉන්නවා. අවපක්ෂයට මොලේ නරක් වෙනවා පුරපක්ෂයට හොඳයි. ඉතින් ඒ වෙලාවට සර්වඥයන් සඳහන් කරලා තියෙනවා පැවිද්ද වුණත් දෙන්නේ කියලා පුරපක්ෂේ අවපක්ෂයට සිවුර ඇරලා දානවා. ඉතින් වගේ මේක මේ පිස්සු නුසුසුසුකම නිත්‍ය සංඥාවට ගත්තොත් වැටෙනවා. ඕනම කෙනෙක් සමහර වෙලාවලට නුසුසුසු. සුදුසු වෙලාවලුත් තියෙනවා. ඒක එක චරිතයක් ඒක. ඒ වගේම සමහර පුද්ගලයෝ ඉන්නවා වේදනට නැත්නම් මානසික යන්නම් රෝගයකටදී ටෙස්ට් එකේ පහුගිය දවස්වල whole spectrum psychology කියලා transformation of consciousness කියලා තෝරාගෙන තියෙන එකක් කියනවා තියෙනවා බයිපෝලර් ඩිසීස් ඒක අනිත් එක තමයි බෝඩර් ලයින් කියලා මෙන්ටල් සිටුේෂන් එකක් තියෙනවා ඒකට වැඩි අමාරු අය භාවනා කරන්න සුදුසු නැහැ බෝඩර් ලයින් සිටුේෂන් එකකට පල්ලෙහා ඉන්න අය භාවනා කරන්න සුදුසුයි කියලා ඒ බෝඩර් ලයින් එක සඳහා භාවනාවෙම සම්නිප කරන්න පුළුවන්ද බෙහෙතෙන් සම්නිප කරන්න පුළුවන්ද කියන එක වෙනම ප්‍රශ්නයක් එතකොට මෙඩිටේෂන් මෙඩිකේෂන් කියලා දෙකම දාලා කරන්න වෙනවා බුරුමේ මම ඉන්න වෙලාවේදී මේ ප්‍රශ්නය නිසා භවනාට ඉල්ලුම් කරන්නන්ගේ සුදුස්සන් තේරීම පිළිබඳව අපි මේ නිසන්වනේ මේ වෙලාවේ කරන්නා වගේ අපි 1996 පහේ මධ්‍යස්ථානීය ක්‍රමයකට හදන්න ඕන වෙලාවේදී කොළ සකස් කරා. ඉතින් ඒ වෙලාවේදී ඒ බුරුමේ ස්වාමීන් වහන්සේ කිව්වා මේක කවුරු විසින් හරි කාටවත් තීන්දුව කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. එහෙම කොලයකට හෝ බෝඩ් එකකට විනිශ්චය කරන්න බෑ. ඒක බොහොම වෙනස් වෙන සුළු තත්ත්වයක්. අටුවා චරිතය කියනකොට අටුවා සතා කියනකොට කාපු දේ දිරවනවන රාත්‍රියට නිින්ද යනවනම් ඒකේ නා සුදුසුකමක් තියෙනවා. යම් කිසි කෙනෙකුට ආහාර දිරවීමේ ප්‍රධාන ප්‍රශ්නයක් තියෙනවනම් නිින්දේ ප්‍රධාන ප්‍රශ්නයක් තියෙනවනම් යා නුසුදුසුයි. ඒ දෙක තමයි සාමාන්‍ය මනුස්සකම සාමාන්‍ය විදිහට පවතින ලක්ෂණ දෙක තමයි කාපු දේ දිරවනවා නිින්ද යනවා. ඒ දෙක නැත්තම් අමාරු කියලා. ඉතින් එහෙම නැතුව මේ හරි අමාරුයි විනිශ්චය කරන්න කායික මානසික රෝග තත්ත්ව දෙක තමයි මේ ඉදිරිපත් වෙච්ච ස්වච්ඡන්දයෙන් තමන්ගේ කැමැත්තෙන් ඉදිරිපත් වෙච්ච කෙනා ගැළපෙනවද නැද්ද කියලා බලා ගන්න තියෙන්නේ මේ දෙක තමයි. නමුත් ඒකෙදිත් කෙනෙක් කෙනෙක් කෙනෙක් වෙනුවෙන් කෙනෙක් නිශ්චය කරනවා කියලා කියන්නේ සාහසික අපරාධයක්. හරි අමාරුයි මෙයා නුසුදුසුයි කියලා පැත්තකට දාන එක කරන්න තියෙන්නේ අපිට බැරිකම කියලා මට මේ කරන්න බෑ. වෙන කෙනෙක් ළඟට යනවා හරි කරනවා මිසක් නැත්නම් මේ ඒක හරි මේ Taman චේතනාපූර්වකව සම්බන්ධ වෙන වැඩක්. ඉතින් නමුත් අර වගේ මේ ආයතනය වගේ කරනකොට අපිට තව කෙනෙකුට බාධා කරන මට්ටමේ තව කෙනෙක් ඉන්නවනම් ආයතන වශයෙන් අපිට නීතියක් ක්‍රියාත්මක කරන්න වෙනවා. ඒක නිසා මේ ප්‍රශ්නේ වැදගත් නමුත් ඒ වගේ හරියටම ස්ථිරසාර උත්තරයක් දෙන්න බෑ. ආයතනෙන් ආයතනෙට පුද්ගලයන් පුද්ගලයාට මේක පිළිබඳව වෙනස් වෙනවා. නමුත් මේක මධ්‍යස්ථාන භාවනාවලදී භාවනා මධ්‍යස්ථානවලදී බොහොම වැදගත් ප්‍රශ්නයක්. ඒක එක එක විදිහට මේකට අර්ථකථන දෙනවා. ඊගා ප්‍රශ්නේ ආනාපාන සති භාවනා කරන අවස්ථාවේ හිතට වෙනත් චේතනා ගලා එයි. සමාධි මට්ටමට ආවිතද වෙනත් අරමුණු ඉඳ හිට ගලා එයි. හිත ඇතුලේ යම්කිසි බුද්ධලේක් එක්ක ඩයලොග් එකක් වුණත් ඇති වේ. එවිට කුමක් කළ යුතුද? මේක ඊයේදී බණේදී මම කියවලා හම්බෙච්ච කාරණා වගේක් මම අතුල් කරා. අරමුණකට හිත නැංවීම චේතනාව සචේතනිකව වෙනවා අචේතනිකව වෙනවා බාහිර හේතු නිසා වෙනවා, අභ්‍යන්තර හේතු නිසා වෙනවා. දැන දැන සිද්ධ වෙනවා, ඉබේ සිද්ධ වෙනවා. අන්න මේකෙදී මේ ඇහෙන්නේ දැන දැන සිද්ධ වෙලා නෙවෙයි, සිදු වුණාට පස්සේ දැනෙනවා. මගේ හිත මේ පිට ගියා, සද්දයකට වේදනාවට ගියයි කියලා. කියවිලා නැහැ සචේතනික අචේතනික ભેදේ අල්ලගන්න මේ යෝගාවචර ප්‍රශ්නෙට ඒතරතුර දාලා නැහැ. ඒකේ යෝගාවචර සතු වගකීමක් ආනාපාන සති භාවනා කරන අතරයි හිතට වෙනත් චේතනා ගලා එයි කියලා කියන්නේ. මේකදී සමහර චේතනා මෙහෙවීමකින් යුක්තවයි සසංකාරිකයි. සමහර චේතනා නැත්නම් සමහර අරමුණු අසංස්කාරිකයි අචේතනිකයි. එතකොට මේ වචනේ වැරද්දක් තියෙනවා මේ වාක්‍යය ලියනකොට හිතට වෙනත් චේතනා ගලා එයි කියලා. චේතනා ගලා එන්නේ නැහැ. අරමුණුයි ගලාගෙන ඉන්නේ. ඒක චේතනා පූර්වකද නැද්ද කියන එකයි ප්‍රශ්නේ තියෙන්නේ. ගලායන දේවල් වලට චේතනා කියන්නේ හිතලා කරන දේවල් වලට විතරයි චේතනා කියන්නේ. මෙතන තියෙනවා සකර්මක කර්මක ભેදේ. සචේතනික අචේතනික ભેදේ. සවිඥානික අවිඥානික ભેදේ. මේ චේතනා පූර්වක චේතනා නැති කියන තත්ත්ව නිසා මේක ලියනකොටමත් තේරෙනවා වරදවාගෙන තියෙනවා කියලා මූල ධර්මයේ ව්‍යාකරණේ නිසා අපි මෙහෙම කියමු. භාවනා කරන්න ඉස්සෙල්ලා ගුරුවරයෙක් එක්ක එකම වෙලා, තමනුත් එක්ක එකම වෙලා මම මේක තමයි මූල කර්මස්ථානය කියලා අපි කර්මස්ථානය කඳුර ගන්නවා කියලා හිතමු කායන ප්‍රශ්නාවට සම්බන්ධ ආනාපාන හරි පිම්බි මැකිලිම හරි නැත්නම් භක්මනේදී වම දකුණ හරි කියලා. අපි ඒකට අරමුණු කියලා කියන චේතනාව නෙවෙයි. ඊට පස්සේ අපේ චේතනාව වෙන්නේ මේ අරමුණ පුළුවන් තරම් ඇසුරු කරන එක. පුළුවන් තරම් මුන්ට මුණ දාලා තියාගෙන ඉන්න එක. ඒ කරගෙන ඉන්නකොට විවිධ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, චේතනා මේ ආවේග ගොඩාක් දේවල් එනවා. අන්න ඒවා එනකොට දැන් ආනාපානේ පවත්තන එක නම් අපි දිවිසගෙන තියෙන්නේ අදිෂ්ඨාන කරලා තියෙන්නේ මේ එනෙව්වා හිතලා එනෙව්වද නිකන් හිතට ගලාගෙන එනෙව්වද කියන එක හොඳටම වග වෙන්න වෙනවා භාවනා ටිකක් ඉස්සරහට යනවා. ඇයි එහෙම වෙන්න වෙන්න ඕනයි කියලා කියන්නේ චේතනාපූර්වක නොවේ නම් එන්නේ ඒ කිසිම දෙයකින් පෞසිද්ධ වෙන්නෙත් නැහැ කර්ම රැස් වෙන්නෙත් නැහැ කෙලෙස් වෙන්නෙත් නැහැ එන දේ චේතනාපූර්වක නම් පමණක් කර්මයක් වඩපත් වෙනවා හිත කෙලසන්නේ ඉඳ තියෙනවා ඒ නිසා යම් කෙනෙක් කනගාටු වෙනවා නම් කනගාටු විය යුත්තේ හිතලා කරන වැඩවලට විතරයි ඉබේ සිද්ධ වෙන වැඩවලින් කිසිම අකුසලයක් සිද්ධ වෙන්නේ කිසිම හිතක් කෙලසන්න බෑ හැබැයි ඒක ගැන නොදැනුවත්කම නිසා පශ්චාත්තාපුනොත් ඒක කෙලෙසක් වෙනවා. ඒකට උත්තර දෙන්න කවුරුත් නැහැ. මේ පෘථග්ජනය විසින් පව්වවා ගන්න හැටි. පෘථග්ජනය විසින් දුක්වවා ගන්න හැටි. පෘථග්ජනය විසින් අහකැන්නයි පොඩොක්කේ දා ගන්න හැටි. ඉතින් ඒ අතින් බලනකොට Taman ඉල්ලයක් දීලා තියෙනවා. ඉල්ලේ යනකොට කොච්චරක් දේවල් ගලාගෙන එනවද? කොච්චරක් ඒක චේතනාපූර්වකද නැද්ද කියන එක ඒ යෝගාවතරයමයි දන්නේ දැනගත්ත දවසම පුදුමාකාර සාන්තියක් එන්න පටන් ගන්නවා. මේන හුඟක් ඒ නරකයි කියන වැරදි හිතවිලි ආශාවල් හිතලා ඉනේව නෙවෙයි. නිකන් අහම්බෙන් කඩා වැටෙන දේවල්. ඉතින් මේවට කනගාටු වෙනවල වෙලා කෙලවරක් කරන්න බෑ. හරියට තෝරාගෙන මෙවුවා නිකන් මේ අහක යන දේවල් කියලා දැනගත්තොත් Tamanට එවුවා මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මේ නෙවෙයි කියලා වෙන් කිරීමට බුදුහාමුදුර අපිට ලයිසන් එකක් දීලා තියෙනවා. ඒක පාවිච්චි කරන්න බෑ මේක හිතලා අප එකක්ද හිතිලා එන එකක්ද කියලා. ඉතින් ඒ නිසා මේ භාවනා ටිකක් කල් ගිහිලා අරමුණ කීකරු කරන සතිය පිට ගතට පස්සේ චිත්ත ප්‍රවෘත්තියට ගලාගෙන එන දේවල් වල කොච්චරක් හිතලා කරන දේවල් තියෙනවද කොච්චරක් ඉබේ එනවද කියන දෙක හරිය වැදගත් වෙනවා සත්‍යචේතනික අචේතනික ભેදේ ඒ අනුව තමයි මේ කර්ම රැසීම සිදු වෙන්නේ කොච්චර ගලාගෙන ආවත් ඒක තමංගේ මෙහෙවීමකින් නෙවෙයි නම් ඒක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කියලා පිටත් කිරීම බලන්නේ ඒකට තව වචනයක් සරුවත් අංශේ පාවිච්චි කරනවා විවේක නිශ්චිතව භාවනා කරන්න කියලා මේ වයින් හිත කරදර ගන්න එපා කියලා මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කියලා එක පැත්තකින් අනිත් එක විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං පටිච්චසග්ගාන පස්සේ කියලා ඌව කරතර වෙන්න එපයි කියලා. තව තැනක කියනවා ඒතං සන්තං ඒතං පණිතං යදිදං උපේක්ඛා කියලා මතුරන්නේ කියලා. මේ එක එක දේවල් වලින් ඇවිල්ලා කරදර කරනවට වැඩිය මගේ උපේක්ෂා සහිත හිත හොඳයි. ඒ නිසා මම උපේක්ෂා සහිතේ සමාදන් වෙනවා මෙව්ව ආපුවතේ යන්නයි. ආන් මේක භාවනාදී උඟාක් සංසිද්ධිත් වෙලාවක තියෙන සාන්තියක් තීරුම් ගත්ත කෙනෙකුට කවුරු ඇවිල්ලා තමයි චෝදනා කරත් වරදපටවන්න ගියත් තමයි හොඳටම දන්නවා මේක චේතනාපූර්වක කරපු දෙයක් නෙවෙයි කියලා දඬුවම් වින්දත් පශ්චාත්තාප වේතු නැහැ. මොකද තමයි දන්නවා තමයි කරපු එක නෙවෙයි කියලා. එතකොට හිත ඇතුලේ යම් කිසි පුද්ගලෙක් එක්ක ඩයලොග් එකක් වුණත් ඇති වෙයි. ඉතින් මෙතන තියෙන්නේ අතීතය සහ අනාගතය අතර සම්බන්ධතාව තියෙනවා. ඇතුළත පිටත අතර සම්බන්ධතාව තියෙනවා. රුචිය සහ මනාපය සහ අමනාපය අතර ඇතුළට යනවා. ඉතින් මේකෙදි කියනවා සමහර හිතවිලි අවජාතකයි. කිසිම හිතන්නේක් නැතුව එනේ. සමහරක් හිතවිලි ආසන සිද්ධියක් එක්ක සම්බන්ධයි. ඒකට චේතනාවක් තියෙනවා. ඒ අවජාතක හිතවිලි මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි කියලා අයින් කරන්න පුළුවන් නම් ඒ මනසට හොඳට නිින්දයක්. මේ මනසට උයාගත්ත බතක් කන්න පුළුවන්. මේ මනසට එලාගත්ත බැදුරක බුදියන්න පුළුවන්. අපි හරියට පශ්චාත්තාප වෙනවා මේ හිත පාළුගයක් කරගෙන ඒකට ඇවිල්ලා පාළුගේ වළම් බෙදෙන හිතවිලි ගැන පශ්චාත්තාප වීමෙන් හරියට දුක් විඳිනවා. ඉතින් ඒක මේ භාවනා නොකරපු ඒ වගේම භෞතික ඥානෙ නැති ඇත්තෝ පුදුම විදියට චිත්ත පීඩාවල් ඇති කරගන්න ගියා. ඒක අවබෝධ කරගන්නවා කියන එකත් චිත්තානුපස්සනා කොටසදී මිසක් ආ කායानुපස්සනා කොටසේදී අමාරුයි. වේදනානුපස්සනාදී ප්‍රථම වශයෙන් ආවෝද කරන්න පටන් අර ගන්නවා මේ සුඛ දුක් වේදනා අනුව. චිත්තානුපස්සනාදී අල්ලන්න පටන් අර ගන්නවා මේ මෙව්වා මේ පාළුගේ වළම් බෙදෙන හිතිවිලි මෙව්වට මොකටද අයිතිවාසිකම් ගන්න බිඳවන්නේ. මේවා මගේ නෙවෙයි කියලා අතහරින්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒකට අර සීල සමාධි ප්‍රඥා ක්‍රමයේද කියලා ප්‍රඥා විදිහට කායන පස්සනා වේදනාන පස්සනා තහවුරු වුණාට පස්සේ තමයි මේක දැක් ගන්න පුළුවන් මේ අවස්ථාවයි ඒ නිසා මේකේ අසාධන ගැනීමෙත් ලොකු ගැම්මක් තියෙනවා. කියනකොට අහගෙන ඉන්නකොටත් ලොකු ගැම්මක් තියෙනවා. ඒ වගේම එනකොටම අල්ල ගන්න පුළුවන් නම් මේක ඇත්තටම මම හිතලා ගත්ත එකක්ද නිකන් කඩාගෙන වැටිච්ච එකක්ද කියලා. ඒ ඒ වෙනස අල්ලනවා කියන එක මම කියන බොහොම සූක්ෂම වැඩක් කියලා. අන්නේ සූක්ෂම වැඩේ කියලා සාර්ථක වුණොත් එදා ඉඳලා තමයි නිවන් නොලැබුණත් ඒ කාන්තේම නිවන් පෙතට වැටලා ඉන්න බව තේරෙනවා. එන්නේ නිදහසකට යන බව තේරෙනවා. නැත්තම් අහක තියෙන දේවල් හරි අරගෙන පශ්චාත්තාප වෙන එක තමයි ගාක වලට පුතඥයත්ව කරන්නේ. ගරු ස්වාමීන් වහන්සේ භාවනා කිරීමට පටන්ගෙන ටික වේලාවක් යන විට ඇතිවෙන නිදිමත ගතිය නිදිමත නැති කර ගැනීමට කළ යුතු දේ කරුණාවෙන් කියා දෙන්නේ ක්‍රම දෙකක් පාවිච්චි කරන්න පුළුවන් එකක් තමයි පටන් ගන්න ටික වේලාවකින් එනවනම් මෙනෙහි කිරීම තමයි ආසන්නම උත්තරේ. ඇතුල් වෙනවා පිට වෙනවා කියලා ආනාපාන භාවනා කරන එක නම් මෙනෙහි කරනවා. පිම්බීම හැකිලිම කරන එක නම් පිම්බීම හැකිලිම මෙනෙහි කරනවා. නිදිමත ගතියට එනවනම් ඒක ඇතුල් වීමකදී හතර පස්සේ දැක් මෙනෙහි කරනවා. ඇතුල් වෙනවා ඇතුල් වෙනවා ඇතුල් වෙනවා පිට වෙනවා පිට වෙනවා පිට වෙනවා කියලා. එතකොටත් නිදිමත යම් ප්‍රමාණයකට නැති කර ගන්න පුළුවන්. එහෙම නැත්නම් පරියංගට ඉස්සලා සක්මන තමයි. හොඳට සක්මන් කරොත් නිදිමත ඇති වෙන්න ඉඩ තියෙනවා. ඉතින් අනිත් එක මේ දෙක තමයි සාමාන්‍යයෙන් ඔය බුදුන් භාවනා ක්‍රමයේදී උගන්වන දෙක. ලොකු ස්වාමීන් වහන්සේ කියපු එකක් තමයි මේ නිින්ද එන බව දැනගෙන ඒකට ලෑස්ති වෙලා ගියොත් දැන් මේ එන්නේ නිින්දට තමයි නේද කියලා ඒත් නිින්ද කඩා ගන්න පුළුවන් ශක්තියක් තියෙනවා. ඒක පිළිබඳ අවදි භාවය පිළිබඳ ගරු ස්වාමීන් වහන්සේ මා හුස්ම දෙස බලා සිටින විට හුස්මක් අතර කාලයේ දිග වී නොදණී යන්නාක්සේ දැනේ. වරක මාගේ හුස්ම දෙස පිටස්තර කෙනෙකු බලා සිටිනාසේ. මාගේ හුස්ම දෙස බලා සිටින. එසේ සිටියේදී නොදැනීම හිත වෙනතක යයි. පිට මා අකීකත් ළමයෙක් කඳවා අවද අවවාද කරන්න ආසේ. මගේ හිතටම අවවාද කර නැවත හුස්මට හිත පිටුව ගන්නට වෑයම් කරමි. ගරු ස්වාමීන් වහන්සේ මට උපදෙස් දෙන්න. මේ විස්තරේ නම් හරිම සරලයි. බොහොම අවංකව ලියලා තියෙනවා. ඒ අපි කර ළමෙක් නැවත කැඳවලා අවවාද දෙන එකටත් වඩා ආපහු හිටපු තැනින් වැඩේ පටන් ගන්න කියලා දඬුවම් කිරීමක් කරන්නේ නැතුව නැවත නැවතත් මූල කර්මස්ථානයේ තියෙන ගතියයි හරි වැඩේ මේකෙදි මේ අවවාද අපි කර ළමයකට වඩා පුරතල් දරුවෙක් තොටිල්ලෙන් පණින වෙලාවට යම් මට්ටමකට එනවා තොටිල්ල දිපට හිටින්නේ අවු පයින්. අන්නේ පයින්කොට යම්මා දන්නවා මේ දරුවගේ තියෙන හුරතලියට හැදෙන ගතියට තොටිල් වැටෙන් පයින්. ඒකට ආයේ තොටිල්ලේ තිබ්බට ගහලා නෙමෙයි කියන්නේ. මොකද දරුවා හැදෙන දරුවා තොටිල්ලෙම ඉන්නවනම් ඌ අබ්බා ගන්නවා. පණින්නේ හොඳ ලකුණක්. ඒක නිසා මේ පයින්කොට ගහලා නෙවෙයි ගෙනත් යන්නේ. දන්නව මේ තුටි දෙක ඉස්ලා පැනන උ අනිසරේ ටක් ගාලා තිබ්බ ගමන් පයින්න. මොකද අම්මා ගෙනත් යන්නේ ගහලා නෙවෙයි. අන්න ඒ වගේ නැවත අරමුණට ගේන වෙලාවේදී හිත නරක කරගන්න නැතුව කරන්න පුළුවන් නම් මේරිච්ච ගතියක් තියෙනවා. එහෙම කරලා කරලා කරලා කරලාම තමයි මේ අද තේරුම් අරගන්න තියෙන්නේ වෙන කෙටි ක්‍රමයක් නැහැ ඒකට. නැවත නැවත කිරීමෙන්මයි බොහොම හිමීට ඒකට කීකරුකමක් ඇති වෙන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ආනාපාන භාවනා කරගෙන යෑමේදී ආසව ප්‍රසවාස දෙක ඇතම් විට හොඳ ප්‍රකට වේ. ඇතම් අවස්ථාදී අප්‍රකටය. මේ පැහැදිලි කර දෙන්න මේකෙදී ਸਰවඥාන්තික සඳහන් කළ තියෙන ආනාපානේ ඕලාරික සුකුම කියලා පැතිකඩ දෙකක් තියෙනවා. ඕලාරික කියන්නේ බොහෝ ප්‍රකටයි ප්‍රසිද්ධයි ගොරෝසුයි. සුකුම කියලා කියන්නේ සූක්ෂමයි සියුම්. දෙකම දකින්න ඕනේ. උදාහරණයක් වශයෙන් කියනවා නම් ගාහන්තරයකට ගැව්වොත් ගහනකොටම සද්දේ බොහොම ප්‍රකටයි ප්‍රසිද්ධයි ඊට පස්සේ ක්‍රමයෙන් මේක නැති වෙලා යනවා. අනේ නැති වෙලා මේක කොහෙද යන්නේ කියලා බලන අදහසින් අන්තිම බිඳුව දක්වා අහගෙන ඉන්නා වගේ ආනපානේ එහෙම අප්‍රකට වේගන යනකොට ඒ වැඩි අවධානයකින් වැඩි අවධානයකින් ඉඳයි මේ අරමුණ ඉදිරිපත් කරලා තියෙන නිසා ප්‍රකට තැන ඉඳලා අප්‍රකට තැන දක්වා යන ගමනක් තමයි භාවනාදී තියෙන්නේ. නිසා මේක භාවනාව ඉස්සරහට යන බවට ලකුණක්. නමුත් ඒ අප්‍රකට වේගෙන එනකොට වෙනදට වඩා සතියකින් වෙනදට වඩා අවධානයකින් සිටිය යුතු බවයි මෙනෙහි කර මතක් කරන් තියෙන්නේ. ගරු ස්වාමීන් වහන්සේ ඉදින්දා කටයුතු කිරීමේදී එන විවිධ හිතිවිලි දැක මම එවිට බුද්ධෝ යන වචනේ මුමු නමි එවිට එය මනපවැත්තන බව දකිමි මේ සුදුසු දැයි පහදා දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි ඇත්තට යම් තාක් ඒක මැඩ පැවැත්වෙනවනම් ඒ තාක් සුදුසුයි. ඒ නිසා ඒ බුද්ධෝ කියන පදේ හෝ සුදුසු වචනයක්. නමුත් එන හිතවිල්ල හිතවිල්ලක් බව මෙනෙහි කරන එක මේ බුද්ධෝ කියන පොදු වචනේ පිට වෙනෙහි කරනට වැඩිය අභියෝගශීලී ඉදිරි ගමනක් වෙනවා. හිතවිල්ලක් කරනවා හිතවිල්ලක් කරන මෙනෙහි කරන්නේ. සද්දයකට නම් හැදෙන්නේ සද්දයක් කියලා මෙනෙහි කරනවා. වේදනාවක් නම් වේදනාවක් කියලා මෙනෙහි කරන එක මීට වැඩිය ඉස්සරහා ඒක නිසා බුද්ධෝ කියන වචනට වැඩිය එන දේ එන විදිහට මෙනෙහි කරන එක වඩා හොඳයි කියලා කියන්න පුළුවන්. කරු ස්වාමීන් වහන්සේ විතක්ක ਵਿਚාර කිරීම පමණක් සිදු වී ඒ වචී කාය සංකාර වශයෙන් ක්‍රියාත්මක නොවුනත් කුසල විපාකයක් සිදු වෙනවාද විතක්ක විචාර අපදයන් අප සිදු කරන දෙයක් හා සිදු වෙන දෙයක් තුන අවස්ථා තිබේද මේකේ වචන යොදලා තියෙන ඇත්තරම ශාස්ත්‍රීය නෑ විතක්ක විචාර කිරීම පමණක් සිදු වී එය වචී ආය සංඛාර වශයෙන් ක්‍රියාත්මක නොවුනත් අකුසල විපාකයක් සිදු වෙනවාද මේ මේ වචන නොදැනීම නිසා මේ කියන්නේ විතක්ක විචාර කියන්නේ වචී සංඛාර තමයි විතක්ක විචාර වෙලා වචී සංකාර නොවනවයි කියලා එකක් නැත්නම් හිතක් විතර කියනම පාවිච්චි කරන්නේ වචී සංකාර වලට එතකොට ඒක <clears throat> චේතනාවතෙන් හිත එතෙන් ගිහිල්ලා ඉවරයි ඒකෙන් අසල විපාක තාම වෙලා නැහැ මොකද ඒක තව ක්‍රියාත්මක වෙලා නැහැ හිතේ වැඩ කරන්නේ විතක්ක විතර අප සිදු කරන දෙයක් හා සිදුවන දෙයක් වන අවස්ථා තිබේද පැහැදිලිවම අභාවිත මනස කලින් භාවනා කරපු නැති මනසේ විතක්ක ਵਿਚාර අවිචාරවත්ව තමයි සිදුවෙන්නේ. උහේ අනවා යාගේ මේ රුචියට යනවා. භාවනා කරනකොට කරනකොට තමයි මේ විතක්ක ਵਿਚාර දෙක සමන්ත සුදුසු තැනකට මෙහෙවීම කරන්නේ. ඒක නිකන් විතක්ක ਵਿਚාර මානසිකාර්ය සහ චේතනා කියන තුන් දෙනා එකතු වෙන්න ඕනේ. මේ හිතක් පෞරුෂත්වයක් චරිතයක් හැරෙන්න. ඒ නිසා විතක්ක ਵਿਚාර දෙක පෙන්වන්නේ අබල් ගන්න ඔරුවක සබල්කාරයෝ. මේගොල්ලෝ දිගටම ගහනවා. ඒකට මානසිකාරය කියන්නේ පිටිපස්සේ අවරපෙත්තේ ඉන්න මනුස්සයා වගේ. එයා අවරපෙත්ත හැරවීමෙන් යන්න ඕනේ දිහාව සකස් කරලා දෙනවා. චේතනාව කියලා කියන්නේ කණ්ඩායම් නායකයා වගේ යා ඔරුවේ ඉස්සරහාම ඉඳගෙන අවරපෙත්තේ ඉන්න කෙනාට විධාන කරනවා. Taman එල්ලේ දිහාට යනවද මෙන්න මෙහෙම කරන්න කියලා. ඒ තුන්දෙනා එකතු වුණොත් තමයි ඒ අර තරඟෙට පදින රුවල් හබල් ගන්න බෝටු තරඟ තියෙන. අන්න ඒකෙදි ජයග්‍රහණයේ තියෙන වෙන උතුම් දන එකතු වෙලා. ඒ නිසා විතක්ක ਵਿਚාර මානසිකාරයට සහ චේතනාවට යට උනේ නැත්තම් හැම වෙලාවටම කාමයටම තමයි යන්නේ. හැම වෙලාවටම මාන්නයටමයි යදින්නේ. හැම වෙලාවටම මම ආයෙන්නටමයි යදින්නේ. ඒ නිසා අපි එකතන කරකවනවා. ඒ බව දැනගෙන මේ විතක්ක ਵਿਚාරංගයේ තියෙන මේ චපලකම එකතන කරකැන ගතිය දකින්න දකින්න ඒකේ චපලකම අඩු වෙනවා අඩු වෙලා අනන්තය දක්වාම කෙලින් යන ගමනකට වැටෙනවා. ඒක නිසා ඉස්සලා ඉස්සලා කරනවා සිදුන දෙයක් වුණත් යම් මට්ටමකට භාවනා කරනකොට විශේෂයෙන්ම සමත භාවනා හරියදි වෙන්නේ ඒ ඉබේ සිදුවෙන දේ තමන්ගේ ආත්‍යර්ථකට ගැනීමක් තමයි කරන්නේ. අභිවාදන සීරිස ගාථාවේ තේරුම කියා දෙන්නේ මේව ඇත්තට මේ භාවනා වැඩ පිළිවෙලින් පිට කරන දේවල් ඒව පොත්පත් බලලා කරගන්න ඉගෙන ගන්න ඕනේ. එහෙම නැත්නම් අර අපි මේවා දිගේ භාවනාවට අදාළ නැති මාතෘකාවලට යනවා. කෙසේ නමුත් මේ ප්‍රශ්නේ අහපු නිසා මම මතක් කරනවා අභිවාදන සීලිස කියන්නේ සිල්වතුන්ට අභිවාදනයේ වන්දනමාන කිරීම. නිච්ඡං බුද්ධ පචායනෝ වෘද්ධ කියලා කියන්නේ වැඩිමාල්ලන්ට වගේ නිතර වැඩිමාල්ලන්ට ගරු කටයුතු කරන කෙනා. සිල්වතුන් වඳින වැඩිමාල්ලුන ගරු කරන කෙනා නිච්ඡං බුද්ධ නිච්ඡ පචායනෝ අභිවාදන සීලිස්ස නිච්ඡං උද්දපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති. අලුඟ ධර්මතා හතරක් වැටෙනවා වැඩෙනවා. ආයු වන්නෝ සුකම් බලං. ආයුෂ කියන එක වැඩෙනවා, වර්ණේ කියන එක වැඩෙනවා, සුඛේ වැඩෙනවා, බලේ වැඩෙනවා. නිසා කාට හරි වන්දනා කිරීමේ සිද්දතෙකුට ගුණ උතුම් අවශ්‍ය උපස්ථාන කිරීමේ ආයුෂ වර්ණ සැප බල වැඩෙනවා කියන එකයි ගාථාවේ තියෙන්නේ. පිම්බි මැකිරීම අරමුණු වශයෙන් ගන්නා මට ඒ අරමුණ විනාඩි 5ක් 10ක් පමණ වෙන විට අරමුණ සංසිඳෙයි. දැනෙනවා කියන්නේ මෙනෙහි කරගෙන යන විට. අතරින් පතර කුඩා බලාකුල් පාවින්නාසේ හීපීලි පාවී යයි. මේ අතර පිම්බීම හැකිරීමක් ඉතා සුළුෙන් දැනේ. තද පිම්බීම හැකිරීම විනාඩි 20කට පමණ පසු දැනේ. ඒක ප්‍රශ්නයක් වශයෙන් නෙවෙයි දීලා තියෙන්නේ ප්‍රකාශනයක් වශයෙන් මුඛීල තියෙන ටික නම් හොඳයි. එහෙමම දිගට කරගෙන යන්න කියලා අහලා තිබුණ නැතත් මේ උපදේශයක් වශයෙන් මතක් කරගන්න ඕනේ. ආර්ණී ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ සරල ධර්ම දේශනාවෙන් හා ප්‍රශ්න උත්තර පහදා දෙමින් ධර්මයේ පහදා දෙමින් අපට ධර්ම ටිකක් අවබෝධ විය. අස්සස් ප්‍රසවාස අරමුණේ නැවතුණු පසු හිත සංසුන් වී හිතිවිලි නැති වී කායද ඊටා පුදුමාකාර සැනසීමටපත් වේ. මේ නිවන මොහොතකට නිවනේ ශාන්ත බව මිදීමට පුළුවන් වූයේදයි හිතේ. එම ශාන්ත බව ඉතාමත් සුන්දර සැපයක් බව වැටහේ. බුදුරජාන් වහන්සේ දැක්කාසේ මහා සංවේගයක් දැනේ. ධර්මයේ දැකීම සත්‍ය බව පිණේ. කර්තෘ බුද්ධ පුත්‍රයන් වහන්සේ ධර්මයේ නිසි පරිදි අවබෝධ කර දී තව තවත් සංසාරයෙන් ඉවර කිරීමට ශක්තිය ධෛර්ය නිරෝගී භාවය ලැබේවා. ඔබ වහන්සේගේ ධර්ම ශ්‍රවණේ ගුරු උපදෙස් ලබාගෙන අප සමට පින්කල අප හැම පින්කල බව පැමිණි. පෙරුවන් සරණයි කියලා පීගා ප්‍රශ්නෙට එන්නේ. ගරු ස්වාමීන් වහන්සේ මාගේ කමඨාන් සුද්ධ කර ගැනීමටයි දැනට මම ආනාපාන සති භාවනාව වඩන මුල් අවස්ථාවේ ආස්වාද ප්‍රසවාසයේ පැහැදිලි වෙන්කර දක්මින් සිටිනවා. ආස්වාසී කොණක පීරාගෙන යන බව දැනෙනවා. ආස්වාස නාසයේ කොණක පීරාගෙන යන බව දැනෙනවා. ඒ මුලමදාගසේ වෙන්කර දකිනවා. නමුත් ප්‍රශ්වාසයේ ආගපමණක් දකිනවා. එක හුස්මක් අවසන් වී අලුත් හුස්ම පටන් ගන්න ගටන් ගන්න පෙර සෑහෙන පරතරයක් දකිනවා. ටික වෙලාවට පස්සේ හුස්ම නොදෙනී යනවා. දෙවන අවස්ථාවේ විනාඩි 45ක් පැය කාලක් තුල හුස්ම නොදැනී. කය නොසෙල්වි. හොඳ අවදියෙන් සිටියක එවිට රිලැක්ස්ඩ් පීස්ෆුල් නැගීමක් දැනේ. ඒ විට ගැන සතුටක් ඇල්මක් දැනෙනවා. ඉඳලා හිටලා හිතවිල්ලක් නැතුණත් ඒවා ප්‍රබල නැහැ. ලේසියෙන් අයින් කළාක එලෙසට අතේ බෙල්ලේ කැක්කුම් ආදී ඒවත ප්‍රබල නැහැ. නමුත් පරයන්කෙන් නැගිට්ටම අතපය රිදිලා ස්ටිෆ්නස් පදගතිය දැනෙන්න පටන් ගන්නවා. ඒ ටිකක් සක්මන් කරාම ඒවා නැති වෙනවා. වාන්තික උපදෙස් කරනවා ඉලා සිටිනේ. ඉතින් මේ වගේ මේ භාවනාව මේක පේන්ටෙන් නිසින්ින්ද ඉදිරියට යනවායි කියලා ඒ වෙලාවට කියනවා කාලස්ථාන වෙනස් කරලා කාය ලෙඩ කරගන්න නැතුව, බඩ නරක කරගන්න නැතුව, නිින්ද කඩා ගන්න නැතුව මේකම වෙන්න දෙන්න. වෙන්න දෙන්න දෙන්න දෙන්න ඒ අර නිස්සන් නොසැලෙන කාලේ සංහිඳියාව වැඩි වෙන්න පටන් ගන්නවා. ඒකෙන් තමයි දැනගන්න පුළුවන් පරිසර සාධක හොඳද කියලා මේකට අනුග්‍රහ කරන්න කියනවා. සප්පාය කරුණු භාවනා වැඩෙන්න අවශ්‍ය කරන සැප බිනිස වෙන කරුණු පුළුවන් තරම් සුපෙලා දෙන්න. මේ යන ක්‍රමේ හොඳ බවයි ලේඛනයේ පෙන්නන්නේ. ගරු ස්වාමීන් වහන්සේ පීකාරෝගීන්ට පිළිකාරෝගීන්ට තම සිත් රෝගයට මුහුණ දීමට ක්‍රමානුකූල ආගමනුකූල සකස් කර ගැනීම සුසු භාවනාවක් පිටින් විස්තර කර දෙමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. විශේෂයෙන්ම සත්කමකට බාධා වෙන හෝ රේඩියෝ තෙරපි හෝ කිමෝതെරපි ලබා ගැනීමට පෙර හිත ඒට සකස් කර ගැනීම උපකාර වන සංසුන් කරන මාර්ගයක් පහදා දෙනුයි ඉතා කාමික ඉල්ලා සිටිමි. මේක ඇත්තටම කියන්න දෙන්නේ වඩා හොඳයි පිළිකා රෝගී එනකොට භාවනා ක්‍රම දැනගෙන හිටියනම් ලේසි. ඒ නිසා අර පිළිකා රෝගී ආවට පස්සේ මුගව දෙනෙක් මේ ඉච්ඡාවංගත් එකට වැටෙනවා මානසික කඩාවැටීමකටපත් වෙනවා. ඇයි මේක මට වෙන්නේ? මෙච්චර මේ පින්දහම් කරන්න කියලා. ඒ වුණාට පස්සේ භාවනාවට හිත යොදවන්න අමාරුයි. හිත හරියට විතර අවශ්‍ය කරන ශක්තිය නැති වෙන නිසා කලින් කරලා තියෙනවනම් හොඳයි. නමුත් මේ ඕස්ට්‍රේලියානු ජාතික පශු වෛද්‍යවරයෙකුට එහෙම හැදිලා කකුල් දෙක කපලා ඊට පස්සේ කියලා දෙනවා තා සුමාන දෙකයි ජීවත් වෙන්නේ කියලා. ඊට පස්සේ මෙයාට හිතලා තියෙනවා ඉතින් සුමාන දෙක නම් ඕක මේ බය වෙලා නැ කලබල වෙන්නේ නැතුව ආශ්‍යාකරයට අවිල්ලා ආශ්‍යාකරයේ තියෙන සාමාන්‍ය වෛද්‍ය ක්‍රම වලින් උත්සාහ කරලා බලන්න ඕනේ කියලා සිංගප්පූරුවට ඇවිල්ලා ඒදී හම්බෙච්ච එක එක සාමාන්‍ය ක්‍රම කරලා කොහොම හරි මෙයාට හිතේ තිබිලා තියෙන කොහොමකට සමාජයකට දෙන්න වන්දක මැරෙන්නේ නැහැ කියලා. ඊපස්සේ මේ සම්පූර්ණ රෝගේ සුව වෙලා බැඳලා හිටියේ කකුල් දෙක කපනකොට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. දැන් ඊට පස්සේ තව දරුවෝ දෙන්නෙක් ඉන්නවා. එයා ඇති කරලා තියෙනවා මේ ඒ ගෝල යන් ගෝල ෆවුන්ඩේෂන් කියලා අලුත් ෆවුන්ඩේෂන් එකක් මෙන්න මේ වගේ රෝගීන් ඇති වෙනකොට ඒගොල්ලන්ට ආත්ම ශක්තිය ලබා දීම සඳහා අවශ්‍ය කරන වාතාවරණය සකස් කරනවා. ඒකේ ඒ පුද්ගලයා Taman වශයෙන් කොට එනකොට මේ භාවනා ක්‍රම යන්තමට අල්ලලා තියෙනවා. ස්වභාවික ආහාර ව්‍යායාම පිරිසිදු වාතය වගේ දේවලු දීලා තියෙනවා. ඊට පස්සේ දැන් මේ මේ පොත් you can conquer cancer කියලා ඒ පොත නම තියලා තිනවා ඔබට ශ්‍රීපිලිකා ශෝකල හැක කියලා සිංහලට දාලා තිනවා අපේ ජයසිංහ මහත්තයා දයාදයාසිංහ කියන දොස්තර මහත්තයා මෙල්බන් වල ඉතින් ඒක පිළික හැදුනට පස්සේ භාවනා ක්‍රම ඉගෙන ගන්න. ඒක කියලා සුවිශේෂී මොකද භාවනා මේ පිළික ආවයි කියලා හිත වටගෙන නැහැ. ඇති වෙච්ච Tamanට ඇති වෙච්ච ගැම්ම නිසා මේ පොත ලියලා ඒකට ආයතනයක් පිටවල ඒ වගේ ඉන්න අයට උපදෙස් දෙනවා. ඉතින් මේ නිසා මේ හොඳම දේ නම් හැම කෙනෙකුටම පිළිකා එනවයි කියලා හිතන හැම කෙනාම භාවනා කරනවා නම් හොඳයි. ඔය දන්නේ ඔය පිළිකා තියෙන කට්ටිය විතරයි දන්නේ අනික කට්ටියත් ඇත්තටම බලනවා පිළිකාවක් තමයි. අඩු ගන්න gedera ඉන්න මිනිසුන්ට පිළිකාවක්. ඒ නිසා කවුරුත් කයි භාවනා කරන එක හොඳයි කාටත් එනවාමයි. ආය ඔකේ අලුතෙන් ගන්න දෙයක් ඇත්තේ නැහැ. ඒ මොකද ලක්ෂ සෛල ලක්ෂ ගානකට 20ක්ද කොහොදෝ පිළිකා සෛල ඕනම කෙනෙකුට තියෙනවා. ඒක ඕනෑමට වැඩි වෙලා එකතෙන් වුණොත් පිළිකාවක් බවට පත් වෙනවා. ඒක එතන එතන නිකුත් වෙනවා නම් මොත්ත මාර්ගෙන් අසුත්ති මාර්ගෙන් දාඩිය මාර්ගෙන් පිළිකාව තමයි. නමුත් ගොලි ගැහෙන්නේ. පිළිකා සෛල හැම කෙනාගේම තියෙනවා. ඒව එක තැනකට එකතු වෙන්නේ ක්‍රමිකව පිටවින් නැති වීම වගේ දේවල් වලින්. ඒ නිසා පිළිකා නැති කෙනෙක් නැහැ. ඒ නිසා ඒ උනාට පස්සේ භාවනා කරනවා කියන එක ඒ බාහිර කරන එක. ඒ මෙල්බන් වල ඉඳද්දී ඒ මහින්ද හමුදුව ඇවිල්ලා හිටියා ඒ ධම්මනන්ද ස්වාමීන්ගේ ගෝලේ කේසි ධම්මනන්ද ස්වාමීන්ගේ ඒ ස්වාමීන් වහන්සේ මමයි තව විතර විතර මේක ධර්ම සාකච්ඡාවක් කරා. එතෙන්දී ඒ ස්වාමීන් වහන්සේගේ දේශනාවදී කිව්වා කවුරු හරි දොස්තර කෙනෙක් පවුලේ දොස්තර ඇවිල්ලා උඹේ මොළේ මෙහෙම පිළිකාවක් තියෙනවා. තව මාස දෙකකින් මැරෙනවා කිව්වට පස්සේ තමයිලු කෑම ගැන හිතන්නේ. ඊට පස්සෙලු ව්‍යායාම ගැන හිතන්නේ. ඊට පස්සෙලු ටික වතුර බොන්න ඕන කියලා හිතන්නේ. ඊට පස්සෙලු ජීවත් වෙන්න ඕන කියලා හිතන්නේ. එතකම්ම පුදුමාකාර දිවිල්ලක ඉන්නේ පවුලේ දොස්තර ඇවිල්ලා තව මාස දෙකයි කියපු දවසේ ආ පන්සල් වලට ආධාර කරන්නයි භාවනා කරන්නයි සෞඛ්‍ය සම්පන්න ආහාර ගන්නයි ව්‍යායාම කරන්නයි එකම යුද්ධය. ඒක නිසා හිතෙන්ද එන කන්ද කියලා අහනවා මේ භාවනා නොකර ඉන්නේ. පිටිකාවක් තියෙනවා කියලා කියනවා. ඒ නිසා ඒක දැකගෙන කල්ැතු කරලා තියෙන එක තමයි වඩා හොඳ ක්‍රමී. මොකද ඊට පස්සේ වුණත් කරන්න පුළුවන් මේ වගේ ඕනෑම ප්‍රශ්නයකදී ආනාපාන සති භාවනාව බුදුම විදියට හැම දෙයකම උදව් කරන දෙයක් වඩටපත් වෙනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ සාසු භාවනා වඩන අයට විස්තර කර දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. මම මේ වගේ ප්‍රශ්න සාමාන්‍ය ඉවත දානවා. මොකද අපි සම්මත භාවනා කඳුලා දීලා තිනවා ආනාපාන වගේ දෙයක්. එහෙම තේදී මේ අසු භාවනාවට වෙලා ගත්තොත් ඔක්කොගෙම කාලයකට නාස්ති වෙනවා. අනිත් එක මගෙත් කාලේ නාස්ති වෙනවා. ඒ නිසා මේ භාවනා වැඩමුළුවේදී හඳුන්වා දීපයකට අදාළ ප්‍රශ්න නම් මම හිතනවා සාධාරණයි කියලා මේ වගේ දේවල්ට ගියාම අවධානය පිටපයින් නිසා නමුත් මේ නෑ කියන්න බැරි තරම් ඔය අසුභාන පිළිබඳ පොත් තියෙනවා කරුණා කළා මේ වගේ දෙයක් කරන්න නමුත් මේ මුළු සභාවෙම අවධානය වගේ දෙයකට යොමු කරන එක අසාධාරණයි කියලා මම හිතනවා. කාර්ණී ස්වාමීන් වහන්සේ ආනාපානේ සංසිඳුන පස්සේ ධනිමි ධනිමි මෙනෙහි කරමින් සිටින විට එන හිතවිලි හද්ද පිළිදලා. එක විටම කැන්වස් එකට වැටෙන පාට පියදාන ලෙස පියසලා හරිනු. එසේ නොකර අනිත්‍යන්ත මෙනෙහි කිරීම වඩා සුදුසුයි තෝරා දෙන්නේ. ඇත්තට මේ පිසලා දාන්න ඕනකමකුත් නැහැ. හරියට බැලුවොත් මේක නෙළුම් පතට වැඩිච්ච වතුර කඳුල වගේ. නෙළුම් පත උඩ ඒ වතුර තිබුණාට නෙළුම් පත හෙල්ලෙනකොට නෙළුම් පත වෙනමයි වතුර වෙනමයි කියන්නේ. ඒ වගේ තමයි උඩට ආනාපානේ සංසිඳුණාට පස්සේ මේ හිතවිලි සද්ද වේදනා දිහා බලාන හිටියොත් ඒක වෙනම සංසිද්ධියක් නිමිත්ත හිත වෙනම සංසිද්ධියක් නිමිත්ත හිත නිලුම්පත වගේ වැටෙන ශබ්ද වේදනා හිතවිලි වතුර කඳුළු වගේ හිත උඩ තිබුණට තැරවිලා නැහැ ගෑවිලා නැහැ ඒ නිසා පිහ දාන්න ඕන කම නැහැ නිකන් හොල්ලනකොට පේනවා අල්ලලා නැහැ කිය. ඉතින් ඒ වෙනකොට පෙරදුවත් එකයි නැත්ත් එකයි තමයි තේරුම් ගන්න තියෙන්නේ මේ සිද්ධි දෙක අහසයි බලාකුළු වගේ කොච්චර අඳුරු බලාකුළු ගියත් අහසට කෙල අහස කෙලසන්න බෑ බලාපොරොත්තු. හඳ කෙලසන්නත් බෑ ඉර කෙලසන්නත් බෑ. ඒක తాවකාලික වසාලන්න පුළුවන්. නමුත් ඉරත් හඳත් අහසත් වගේ දෙයක් එක බලනකොට බලාපොරොත්තු කියන්නේ තාමත්ම ආසන්න දෙයක්. නමුත් ආකාශ වස්තු මොනම බලාපොරොත්තුවක් කෙලසෙන්නේ. ඒක තමයි පිරිසිදු වෙච්ච හිත අහස වගේ. මේ හිතවිලි සද්ද වේදනා බලාපොරොත්තු වගේ. ඒවා ඉතින් යන්න හරින එකයි තියෙන්නේ. ඒවා අයිතිවාසිකම් කිව්වොත් අඳුරු වලාවක් ගැන කනගාටු වෙන්නයි රිදී වලාවක් ගැන සන්තෝෂ වෙන්නයි මේක අපරාධ පෙට්‍රල් පිච්චෙන එක විතරයි වෙන්නේ. නමුත් හොඳට තේරුම් ගන්න ඕනේ මේ දෙක දෙකක් කියලා පිසදැමීමක් ඕන කරන්නේ නැහැ. අනිත්‍යත් මෙනෙහි කරනවට වඩා මේ තුලින් අනිත්‍ය සංඥාව මත වෙනවා. අනිත්‍ය භාවයට නිමිත්ත මත වෙනවා නේද ස්වභාව සිද්ධිය. මතු කරන්න හදන එක සම්පූර්ණ සෞඛ්‍ය සම්පන්නකම් නෙවෙයි. දැන් හොඳම වැඩේ තමයි ඒව එනේ යන බව අනිත්‍ය බව කියලා කියන්නේ විපරිණාමය ඇතිදී මෙල දෙකට පෙරලෙන ගතිය ඒක දකින්න එක හොඳයි ඒකට නම් වණන් දෙන්නට හදනට වැඩිය. ගරු ස්වාමීන් වහන්සේ නිස්සරණ යන්නේ තේරුම කොහොමද? නිස්සරණ කියලා කියන්නේ විදහස් වෙනවා විවේක වෙනවා විස්රාම වෙනවා කියන එකයි. කාම වස්තු සරණ යන්නේ නැහැ. සියලු සරණ යාය හැකි ආයුතු ආමිෂ වස්තුන්ගෙන් නිස්සරණි ලැබනවා කියලා කියන්නේ වෙන්වීම කියන අදහස තමයි නිවනට දීලා තියෙන සමාන පද්ධති 32කින් එකක් තමයි නිස්සරණි කියන්නේ. භාවනා කරන විට එන එන අරමුණු අතහැරීමත් අනිත්‍ය ගැන විස්තර කර දෙන්න. අර ඉස්සල ප්‍රශ්නේ තමයි කියන්න තියෙන්නේ. භාවනා කරන විට එනේන අරමුණු අතහැරීම ඒකට මෙහෙම නිදර්ශනයක් දුන්නයි බුරුම ස්වාමීන් වහන්සේ ඒක ටිකක් මයිනම් හිත වැදුනා ටීවී ස්ක්‍රීන් එක ටීවී එකක් ඕපන් කරලා ප්‍රෝග්‍රෑම් එකක් නැතිලා සිත් වැටෙන වෙලාව ගන්න. තියෙන වෙලාවක දැකලා තියෙනවා නම් මතක් කරගන්න. ඒක මේ දී ඇති වර්ගාංගල් කීපය තුල කෝටි ලක්ෂ ගණක් සිත් වැටෙනවා. දවසක් බලනින්න කවදාකවත් මේ තිත් දෙකක් අතර ගැටුමක් නෑ. කවම කවදාකවත් නෑ. ඒ වගේම එක තිතක් ගිය තැනම තව තිතක් එනවා. ඉස්සලෙට වෙනම ඇතිවීමක් පැවතීමක් නැතිවීමක් තීවිලා ඊට පස්සේ එක ඉන්නේ සම්පූර්ණ වෙනම ඇතිවීමක් නැතිවීමක් පැවතීම. මේ දෙක අතර පටලවිලකුත් නැහැ. ඒ නිසා අපිට ඇහෙන හිතවිලි, ශබ්ද, වේදනා මූල කර්මස්ථානයේ කිව්වට ඒව මේ තිරේ වැටෙන ටීවී ස්ක්‍රීන් වලින් ඩොට්ස් වගේ. මේ දෙකක් අතර ගැටුමක් කවදාකවත් නැහැ. අපි මේ ගැටුම හදන්න හදනවා. ආනාපාන කරනලා හිතවිලි නේ කොහොඳ නැහැ. ආනාපානේලා ශබ්දේ නේ කොහොඳ නැහැ කියලා ගැටුමක් හදන්න හැදුවට ඒ හදන්න හදන මිනිහට වෙහෙදෙනා මිසක් මේවා කොහොමඩක්වත් ගැටුමක් නෑ. ඉතින් ඒක ලක්ෂ කෝටි වාරයක් බල බල ඉඳලා පෙන්නඳ පේන්න අරින්ද මෙව එන්නේ න්යාමයකට අනුව. චිත්ත න්යාම, ධර්ම න්යාමයකට අනුව. මේක මෙහෙම විය යුතුයි කියලා හිතපු ගමන් පටලවනවා. එන න්යාමේ බාරගත්ත ගමන් නිවන් දැකවල. ඊව වෙන්නේ න්යාම ධර්මයකට. ඊවයි කවදාකවත් ගැටුමක් නෑ. සක්මන් කරනකොට සමාලාට මේ පිටිපතුලේ හොඳට තේරෙනවා කුංචු කුංචු පිගුළු දානවා වගේ. සීතල බුබුළු වෙනවා, රස්නේ බුබුළු වෙනවා. ඒ දෙක අතර ගැටුමක් නැහැ. ලක්ෂ කෝටියක් මේ බුබුළු දානවා වගේ තියෙනවා. කවදාකවත් ගැටුමක් නැහැ. ඒකට කල්පනා වෙනවා කොහොමද මේ සීතල වෙච්ච යනවා රත් වෙන්නේ කියලා. හිතට ඕන සීතල සීතල කරට ඇයි රස්නේ රත් කරට ඇයි. මේකට තමයි මේ රිච්ච කම කියලා කියන්නේ. ඒ නිසා අතහරින්න යන්න එපා අරමුණු. අරමුණක් එන්නේ යන්නයි. අපි ඒකට ඵලයන් කියන්න ඕන කමක් නැහැ. ඵලයන් කරන්න ගියාම ද්වේෂයක් පහළ වෙනවා. එන්නේ යන්නයි ඕක තමයි අනිත්‍ය කියන්නේ. ඒක මේ අපි භාවනා කරත් නැත සිද්ධ වෙනවා. බෞද්ධ වුණත් නැත සිද්ධ වෙනවා. මේක දිහා අනුන්ගේ දෙයක් විදිහට බලන එක තමයි මෝරච්චකම කියන්නේ. භාවනා විපස්සනා කියලා කියන්නේ ඒ නිසා ඒකේ හේම බොහෝ වේලා. ඒකට හිත වේදනා ගන්න නැතුව බලා සිටීම තමයි විපස්සනා කියන්නේ. කරගෙන කරනකොට ඒක තව කෙනෙකුට කියන හැටි තමයි ඔය අනිත්‍ය භාව අනිත්‍ය කියන්නේ දුක කියන්නේ අනාත්මය කියලා කියන්නේ තමන් වටහා ගන්න එක එකක් අනුන්ට කියනකොට පාවිච්චි කරන වචන එකක් මේ දෙකෙන් වැදගත් වෙන්නේ තමන් වටහා ගන්න එකයි නිසා ඉවක්කල් භාවනා කරන්න කරන්න මේක පිළිබඳව හොඳ දැනමුතුකමක් වෙනවා පරිචයක් වෙනවා ඒකයි යෝගාවචර දිනු කරන්නේ ස්වාමීන් වහන්සේ ඔබ තුමාගේ දේශනා ඊට වටනා බව හැඟේ. ඒවා නැවත නැවත ඇසීමට හැකින අවබෝධය වැඩි කරගත හැකි බව හැඟේ. නිසා කරුණා කර අපාට අනුකම්පා කර ඔබගේ දේශනාවල CD තැටි ලබාගත හැකි විදියක් දන්වන්න මැනවි. අපි මේක නිසන්වන කාර්ය සභාව සාකච්ඡා කරලා දැන් මේ මෙතෙක් කල්ම ඇත්තටම බොහොම අකමැත්තෙන් හිතියේ මේ වෙබ්සයිට් එකක් වෙබ් අඩවියක් විවෘත කරන්න මොකද මොනවද ප්‍රසිද්ධ වෙන්න නිසා නමුත් මේ ප්‍රශ්නේ බරපතල නිසා දැන් අපි web අඩවියක් ආරම්භ කළා තියෙනවා nissarana.lk කියලා. ඉතින් ඒකට ගියාම ඒක ඕන කෙනෙකුට ඒකෙන් ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඒ කම්පියුටර් වලට එහෙම නැත්නම් අන්තර්ජාල සම්බන්ධතා තියෙන අයට ඒකෙන් ලබා ගන්න පුළුවන්. නැත්නම් ඒ තියෙන කෙනෙකුට කිව්වහම ඒකෙන් අරගෙන CD එකට ඒවා හරි ගැසලා දෙනවා. ඉතින් ඒ ක්‍රමෙන් තමයි මේක මේ මනදොල සපුර ගන්න පුළුවන්නේ. ඒ ඒ වෙබ් අඩවියේ නම බෝඩ් එකේ දාලා තිනවා www.nisaran.lk ඊගා ප්‍රශ්නේ ඉංග්‍රීසි ඉංග්‍රීසි භාෂාවෙන් කියන්නේ මම ඒ නිසා ඉංග්‍රීසියෙන් කියනවා Venerable sir how does one uh, beginner come to the stage of stillness quickly ananda has to put more effort uh, this is a kind of a comparison uh, that is the beauty of the world, the, there's always varietal entertainment. Some people uh, achieve the target quickly, some people get uh, longer time. So that indicates uh, variables. The number of factors or variables are different, so therefore different combinations. Some people get the alignment quickly, the least frictional path. Some people find it very difficult to get the alignment. Does the one that comes to stillness quickly to help the other Oh, should not he talk about his experience? That is not to be encouraged because the stillness coming at the beginning is very volatile, very uh, temporary. So at that time he or she going to get the highly elated about that I got the stillness light. So whenever going to talk about that, that means self-destruction happens ultimately the conceit can take over, take up, take over and the stillness can be gone and the other person also will be disturbed. So therefore, if someone get it, the first and foremost thing is to establish the same. For the sake of establishment of the same, the best requirement is not to talk, not to brag, not to develop conceit upon this kind of stillness. So therefore, repetitive, repetitive application and seasoning the same is the maturity. Otherwise, uh, you are going to eat sour mango rather than the already uh, ripened mangoes. ඊගාවකත් ඉංග්‍රීසියෙන් තියෙන්නේ dear ස්වාමීන් වහන්සේ what would your advice be when facing a lot of pleasure in meditation so exactly the same when you are facing a lot of unpleasant, uh, not pleasurable situation in the meditation, these are two extremes. So when, when and where it happens, whether it's pleasure or pain, uh, you have to have the same attitude because without understanding these two extremes, you will never uh, assimilate or come face to face with the middle, that is to say no pain, no pleasure. So pleasure is not something to be, be happy or unhappy, it's a kind of a state of mind. The Buddha recognized it as an extreme, the other one is the pain. So moment you understand the pain and pleasure and develop equanimity, you will understand the in-between situation, no pain, no pleasure, that is the middle path. So pleasure and pain is always biased, always one-sided, so therefore one has to recognize it and uh, seek the middle path. Uh, ගරු ස්වාමීන් වහන්සේ අනුන්ට හානි වන වැරදි වචනයක් වීතිකම අවස්ථාවටපත් නොවි ඇතුළත කතාවක් බවට ඉවසාගෙන සිටීමෙන් සිදුවන අකුසලයක් වීතිකම වීමෙන් සිදුවන අකුසලයක් එක සමාන වේද පහදා දෙනු මැනවි මෙන්න මේ නිසා තමයි ਸਰවචනාංශයේ මේ වැරදි වචන සම්බන්ධව බොරුවක් වෙන්න අවශ්‍ය කාරණා ටික සඳහන් කරනකොට ඒක සඳහා ඇති චේතනාව එකක් ඊට පස්සේ ඒ චේතනාවෙන් වචනේ බින්දින එක තව එකක්. වචන නගන එක එන විත්‍රමණ වෙන එක ඊට පස්සේ ඒ පුද්ගලට තේරෙන එක තුන්වෙනි කාරණාව තේරුම් කරගෙන ඒ වැරදි අදහස ගන්න එක ඊගා කාරණා. අන්න ඒ වගේ කාරණා හතරක් සම්පූර්ණ වෙන්න ඕනේ බොරුවක් මේ අංග සම්පූර්ණ කර්මපතක් බවට පත් වෙන්නේ චේතනා පහළ වීමත් සියයට ගණනක් පව්. නමුත් ඒ කර්මපතයක් කරන්නේ මගදී මේ බොඳ වෙනවා, මන්දිම ලොප් වෙනවා. නිසා භාවනාවේ පළවෙනි හම්බෙන දේ තමයි ඇතුළත කතාවක් වශයෙන් නතර කරගන්නවා. මේකට ලස්සන වචනයක් සිංහලේ තියෙනවා මුවින් නොබැන ඉන්නවා කියලා. මුවින් නොවන බලාන ඉන්නවා මොනවාට දෙකක් කියනකොට දෙකක් කියන්න හිතෙනවා. කියන්නේ නැතුව ඒකට අනික ඒකට නිස්සද්දෙන් කියවෙන මොකද්ද කියවෙන්නේ කියලා ඒකට අපි කියන්නේ මුවින් නොබැලීමයි කියලා. ඒක සෑහෙන්න පුරුදු කරන්න ඕන එකක්. ඒක කියන්නේ දින ලද යුද්ධයක් කියලා කියන්නේ. නොකියන ලද වචනේ දින ලද යුද්ධයක් කියලා. මොකද ඒක කිව්වනම් ඒ මාසය ගැත්තම විශාල අවුලක් වෙනවා. ඒ නිසා කාගෙන කතා නොකර ඉන්න. මුවින් නොබෙන ඉන්නවා. එතකොට මූණෙන් කියවෙනවා ඒක. නමුත් වචනෙන් කියවෙන්නේ නැහැ. එහෙම කළා තමයි අපි අර කඩාගෙන යන්න තියෙන දැම්මක් මොනවා හරි දෙයක් දාලා ඉර කරගෙන ඉන්නවා වගේ නැත්නම් කඩාන ගියොත් ගන්ධනව යට කරගෙන යන එක දැම නැතර කරගත්තා වගේ තමයි. ඊගායකත් ඉංග්‍රීසියෙන් කියන්නේ ගත්ත ස්වාමීන් වහන්සේ once the mind is still and more and one keep on observing nothingness what happens this is called signless situation uh, that means there is no biasness to the pain and pleasure so therefore uh, more and more you in the, in the still situation, uh, when you're observing the nothingness, there's a kind of a feeling that is called no pain, no pleasure. It appear to be boring, it appear to be monotonous, it appear to be baseless, it appear to be challenging and fearful, but that is that kind of emotions happen due to immaturity. But if you go prepared and season it, one you will understand that nothingness means no defilements. It's a, it's a miraculous situation, so maximize as much as possible nothingness without allowing it to de develop boredom or any kind of monotonous idea. Whenever it happens, you recognize it and go and familiarize as much as possible nothingness. What is the Pratama Dhyana? How does one know if it has uh, one achieved. Uh, so this is a kind of a stratification in Samatha Bhavana, where instead of five hindrances, you get dhani practice, five dhani practice, uh, the five bad things will be replaced by uh, good things, and therefore if you are a person with book knowledge, or theoretical knowledge, or theory understanding, such a person will recognize when and where uh, he or she go to the jhanic absorption. Otherwise, one can free, feel uh, the is without much of vehicle, so you can just go without much of uh, other distractions like, but that kind of uh, uneducated person, person with lack of uh, theory knowledge, uh, hardly uh, recognize the jhanic absorption. So therefore, Experience is there, but the recognition, communicating to others is difficult for a person who has no uh, book knowledge, the theory knowledge. So if one is having, the communication is easier, but the experience is the same. What are the signs of achieving Sotapanna or so on? There is also many people express in different ways. The Buddha has given the uh, universal characteristic that uh, සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස That means the egoisticness, egoistness, uh, conceit, no, Sakkaya vichikitta, the doubt, silabbata paramata, wrong rituals, uh, he will be free of and he will be uh, appreciating one's own precepts. And he will uh, really, really appreciate the, uh, the triple gems, the triple gems, And likewise, the, theoretically it can be uh, explained, but to the particular person, uh, up to the sopa, partner, so stream winner, there may be some here and there lightnings and uh, light perception kind of thing, but whenever the, the path knowledge happens, everything come into a very, um, um, how do you call, extreme like a firework, experiencing in a very intensive way and ultimately understand that uh, even though it is happening in a split second, it make a big changes uh, as, if everything is, uh, dimension is shifted, paradigm shifted. So the shifting happen. even though the same person is feel like experiencing the both, but the very particular person is transformed very particular person is evolved and their onward understand his or her friction in the life, all is reduced. So, know where is the least frictional part and that is how one can guess it. But even then, the extreme uh, or veteran master says at least one has to associate another person for two, three years to get a confirmation whether he or she is Sotapanna. So Buddha also explained only you can tell by association, but even with long association. This question is how one can understand. That is, uh, the Buddha has given in the Dhamma mirror, he has given a kind of a discourse to give a mirror. By looking at, you can see your image. There he says that uh, unshakable faith on the Buddha, Dhamma and Sangha and one's own precepts. These are the, uh, the technical characteristics to understand. So otherwise there is no machine or yardstick to measure. අපි මේ තා කාලේ ගත්තේ ලිඛිත ප්‍රශ්න සඳහායි. Uh, ඒ සඳහාම අපිට පැයකට හසන කාලයක් ගිහිල්ලා තියෙනවා. හොඳයි එමුනා uh, දැන්ට මම පිළිපස්ස මිත්‍රායි කියන සම්මුතිය ඉඳගෙන අපි සාකච්ඡා වාරය මෙතෙන් સમાપ્ત කරනවා. සියලු දිනාටම තෙරුවන් සරණයි. අපි හතරට නැවත පරියන්කයක් සඳහා රැස් වෙනවා.